පිළිගන්නද හිටපු ඇමති විමල් වීරවංශ මැතිතුමාට විරුද්ධව කරන ලද පැමිණිල්ලකට අදාළව ඒ ඔහුට එරෙහි තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් ඊට අදාළ ප්‍රකාශ සඳහන් කර ගැනීම උදෙසා එතුමාගේ බිරිඳව අද අල්ලස් කොමිසමට කැඳවලා තිබුණා ඊට අදාළ ප්‍රකාශයක් අපි ලබා දුන්නා ඒ විමර්ශනයට අදාළව මේක මීට කලින් ඉඳන්මත් ගොනු කරලා කරලා තිබ්බ පැමිණිල්ලක් විමල් වීරවංශ ඇමතිවරයාගේ වත්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේ අවසන් වූ ගමන් ගොනු කරලා තිබ්බ පැමිණිල්ලක් තමයි තාමත් විභාග වෙන්නේ. ඒක ඉතින් අපිත් තීරණය කරන්න බෑ. අහන ප්‍රශ්න ඔක්කොටම નિවර්දිව පැහැදිලිව උත්තර දීලා ඊට පස්සේ ප්‍රකාශ වලට නැවත කියලා බලලා අත්සන් කරලා ඔක්කොම කරන්න තමයි මේ කාලේ ගියේ. නැවත කැඳවීමක් තියෙනවද? නැවත කැඳවීමක් දැනට නෑ. වත්කම් කියන්නේ මොනවද මේ මේ ඉඩකඩම් මේ වගේ ප්‍රශ්නද? බත්කම් කොහොම සියලු දේවල් අල්ලස් අල්ලස් පනත යටතේ අදහස් වෙන වත්කම් ගැන තමයි වත්කම් ගැන නෙමෙයි මෙතන ප්‍රශ්න කරන්නේ. ඇත්තටම විමල් විරාජ ඇමතිවරයාගේ ඇමතිවරයා ආරම්භ වෙන වත්කම් ලබා ගැනීමට අදාළව සාක්ෂි වශයෙන් නැත්තම් ඒ කරුණු පැහැදිලි කර ගැනීමට එයා එහෙම එකක් තියෙනවද කියලා තහවුරු කරගන්න තමයි තාමත් උත්සාහ කරන්නේ. ඊට අදාළ ප්‍රකාශයක් තමයි ඕකේ විරුද්ධයෙන් අද සටහන් කරගත්තේ. එතකොට වත්කම් මොනවද කියලා කතාවක් නෙමෙයි.